මේ නිරාවුද අවිහිංසක මිනිස්සු මරලා මිනිස්සුන්ගේ මිනිය දනිසයෙන් පහළට දාලා පාර යදන් යන්ට ගිය නියම කරපු සමහර දේශපාලන ඉතිහාසයක් අපිට තියෙනවා. ගෙවල් වලට ඇවිල්ලා නිරාවුද අවිහිංසක මිනිස්සුන්ට දන ගස්සලා තට්ටේ ගාලා පාර යදන් ගිහිල්ලා ගස්වල ගැට ගහලා කැලෑ නීතිය ක්‍රියාත්මක කළා බැංකු කඩලා කෘෂි සේවා මධ්‍යස්ථාන ගිනි තියලා එහෙම අයත් අද දවසේ කතා කරනවා සමහර වෙලාවට සිද්ධාර්ථ කුමාරයාගේ එක කුසූපන් සහෝදරයෝ වගේ. ඒක සාධාරණ වෙන්නේ නැහැ. මොකද මේ සාධාරණ විය හැක්කේ තමන් වීදුරු ගෙවල් වල ඉඳලා ගල් ගහන්න නැතුව මේ රටේ නීති පද්ධතියක් තියෙනවා.